වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ හැම දිනාම අද දවසේදී දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ ඔබ අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවීම පිණිස පවතින සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට එනිසා හැමදෙනාම ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා පින්වතුනි අනන්ත සංසාරේ ලෝතර බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතුවේ ඕනතරම් පහළ වෙලා තියෙනවා. ඒ තථාගතයන් වහන්සේලා සසර දුක්ගින් නිවන සද්ධර්මයට ඕනතරම් දේශනා කළා තියෙනවා. ඒත් එකම ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා අපිට එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු කරන්න බැරි වෙච්ච නිසා අපි හැමදෙනාම තාමත් මේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන සසර ඇත්ත වෙලා. ඉතින් අද දවසේදී හරි අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සද්ධර්මය අහලා අවබෝධ කරගෙන ජීවිතයට එකතු පහදු කරගන්නට පුළුවන් වුණොත් මේ දුක් සහගත සසර ගමන එපමණකින්ම අපිට නිමා කරගන්න පුළුවන් වෙයි. මේ කෙලවරක් නැති දුක්සහගත සසර මේ ජීවිතයේදීම අවසන් කරගන්නට උපකාරී වෙන උතුම් වූ නිර්වාණ සම්පත්තිය දික්ත ධම්මව සාක්ෂාත් කරගෙන ඒ ජරාවක් වරණයක් නැති අජරාමර නිවන මෙලෝදීම සාක්ෂාත් කරගන්නට උපකාර වෙන වටිනා දහම් කරුණු ටිකක් තමයි අද දවසේදී මම පැහැදිලි කරලා දෙන්න හදන්නේ. ඒ නිසා නැවතත් මතක් කරනවා ඊ타මත් වමනාවෙන් ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට මේ දේශනාව තුලින් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන කරුණු කාරණා ඊටමත් ගැඹුරු සියුම් ස්වභාවයක් ගන්නවා. ඉතින් හිත ඇතුලේ නොයෙක් නොයෙක් විදිහේ විතර්ක ඇති කරමින් නොයෙක් නොයෙක් විදිහේ අරමුණු වලට හිත දුවන්ට ඉඩ දෙමින් නොසක නොසකස්ව ශ්‍රවණය කළොත් මේ කාරණාව තේරුම් ගන්න එක පහසු වෙන එකක් නෑ. මේ දේශනාව ඔස්සේම ඉතාමත් හොඳට හිත මෙහෙවන්නට ඕනේ. නැවත නැවතත් ඒ ටික මම මතක් කළේ ඉතාමත් උමනාවෙන් දේශනාවටම හිත යොමු කරලා සකස් කරලා අහන එක ඒ තරම්ම වටින නිසායි. පින්වතුනි අද දවසේදී මම මේ පින්වතුන්ට දහම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ තියෙනවා පපාත කියලා සූත්‍රයක් ප්‍රපාත කියන සූත්‍රයක් මෙන්න මේ පපාත කියන සූත්‍රය අසුර කරගෙන තමයි මම මේ පින්වතුන් ධම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න හදන්නේ පින්වතුනි එක්තරා කාලකදී භාග්‍යතුන් වහන්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග ගිජ්ජකූට පර්වතයේ වාසය කරනවා. ඒ වාසය කරනකොට දවසක් භාගතුන් වහන්සේ භික්ෂුන්ට කියනවා මහණෙනි අද දවල් කාලේ දිවා විහරණය පිණිස අපි මේ ළඟ තියෙන පටිභාන කූටේට යම් විශාල පර්වතයක් කූටයක් තියෙනවා පටිභාන කියලා ඒකේ නම. ඒ පටිභාන කූටයට යන්න. භික්ෂුන් වහන්සේත් එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා මතක් කළා. ඉතින් දහවල් කාලේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග ඒ පටිභාන කූටයට වැඩියා. ඒ අවස්ථාවේදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඒ පටිභාන කූටයේ මහත් වූ ප්‍රපාතයක් දැකලා භාග්‍යතුන් වහන්සේට දේශනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ බලන්ට මේ ප්‍රපාතයේ තියෙන මහත මේ ප්‍රපාතේ ඊටමත් මහත් මේ ප්‍රපාතයේ තරම් මහත් වූ බිහිසුණු තව ප්‍රපාතයක් තියනවද කියලා හිතන්ට අමාරුයි තියනවද දන්නේ කියලා. ඒ වගේ වෙලාවකදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහාන ඔය මහත් වූ බිහිසුණු කියලා කියන ඔය ප්‍රපාතයට වඩා ඊටමත් මහත් වූ බිහිසුණු ප්‍රපාතයක් තියෙනවා. ඊටාත්ම මහත් වූ භීෂුණු ප්‍රපාතයක් තියෙනවා. යම් කිසි කෙනෙක් මේ දුක මේ දුකේ ඇතිවීම මේ දුකේ නැතිවීම මේ දුක නැති කරන මාර්ගය කියලා මෙන්න මේ ධර්මතා ටික නොදන්නා අවිද්‍යාවක් තියෙනම් මහණෙනි මෙන්න මේ අවිද්‍යාව ඔන්න ඔය ප්‍රපාතයටත් වඩා ඊ타ත්ම මහත් ඊ타ත්ම භයානකයි මහණෙනි මේ අවිද්‍යාව නැමැති ප්‍රපාතය නිසා මේ සත්‍යය ජාතිය පිණිස පවතින සංස්කාරයන් ගැලෙනවා. ජරාව පිණිස පවතින සංස්කාරයන්ගේ ඇලෙනවා. මරණය පිණිස පවතින සංස්කාරයන්ගේ ඇලෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන් පිණිස පවතින සංස්කාරයන්ගේ ඇලෙනවා. එයා ජාතිය පිළිබඳව ජරාව පිළිබඳව මරණය පිළිබඳ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස පිළිබඳ සංස්කාරයන්ගේ ඇලෙන්නේ ජාතිය පිළිබඳ වූ සංස්කාරයන් රැස් කරනවා ජරාව පිළිබඳ වූ සංස්කාරයන් රැස් කරනවා මරණය පිළිබඳ වූ සංස්කාරයන් රැස් කරනවා ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන් පිළිබඳ වූ සංස්කාර රැස් කරනවා එයා ජාතිය පිළිබඳව ජරාව පිළිබඳව මරණය පිළිබඳව ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස පිළිබඳව සංස්කාරයන් රැස් කරන්නේ ජාතිය නැමැති ප්‍රපාතයට ජරාව නැමැති ප්‍රපාතයට මරණය නැමැති ප්‍රපාතයට ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නැමැති ප්‍රපාතයට ඇද වැටෙනවා එයා ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාසයෙන් මිදෙන්නේ නැහැ. ඒ නිසා මහණෙනි ඒ අවිද්‍යාව නම් වූ ප්‍රපාතය මෙන්න මේ ප්‍රපාතයට වඩා මහත් වූ භයංකාර වූ ප්‍රපාතයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මහණනි යම් කෙනෙක් මේ දුකයි කියලා දන්නවා නම් මේ දුක ඇතිවීමේ හේතුවයි කියලා දන්නවා නම් මේ දුක නැතිවීමේ හේතුවයි කියලා දන්නවා නම් මේ දුක නැති කරන මාර්ගයයි කියලා දන්නවා නම් එයා ජාතිය පිළිබඳ ජරාව පිළිබඳ මරණය පිළිබඳ ශෝක පරිද දුක්ඛ දොමන සුපායස පිළිබඳ සංස්කාරයන්ගේ ඇලෙන්නේ. එයා ජාතිය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස පිළිබඳ වූ සංස්කාරයන්ගේ නොයැලෙන්නේ ජාතිය පිළිබඳ වූ ජරාව පිළිබඳ වූ මරණය පිළිබඳ වූ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස පිළිබඳ වූ සංස්කාරයන් රැස්ම කරනවා එයා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස පිළිබඳ වූ සංස්කාරයන් රැස්ම කරන්නේ ජාතියෙන් මිදෙනවා ජරාවෙන් මිදෙනවා මරණයෙන් මිදෙනවා ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයෙන් මිදෙනවා සියලු දුකෙන් මිදෙනවා කියලා පෙන්වනවා. ඉතින් මේ ප්‍රපාත සූත්‍රයේදී පෙන්වේ ඒ ප්‍රපාතයට වඩා මහත් වූ ප්‍රපාතයක් තමයි මෙන්න මේ අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව නැමැති ප්‍රපාතයට වැටිලා ඔබත් මාත් පෙරවලක් නැති සසරක මහා ජරා මරණ දුක් විඳාය දුක් විඳින්න නාය අදhari අපිට මේ මහත් වූ ප්‍රපාතයෙන් මිදෙන්න පුළුවන් නම් අවිද්‍යාව නැමැති මහත් වූ භයංකාර වූ බියජනක වූ මහත් වූ ප්‍රපාතයෙන් අද අපිට මිදෙන්න පුළුවන් නම් මේ ජාති ජරා මරණ නැමැති මහත් වූ භයජනක ප්‍රපාතයට වැටෙන්නේ නැතුව බේරී ගන්න පුළුවන්. ඒ නිසා හැමදෙනාම මේ පෙන්වලා දෙන කරුණු හොඳට අහලා හිතේ ධාරණය කරගෙන නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කළේ ප්‍රපාතය කියලා යම් කෙනෙක් මේ දුකයි කියලා නොදන්නවා නම් දුක ඇතිවීම කියලා නොදන්නවා නැතිවීම නොදන්නවා නැති කරන මාර්ගය නොදන්නවා ඒ ප්‍රපාතයෙන් බේරෙන්න තියෙන ක්‍රමය තමයි මේ දුකයි කියලා දන්නවනම් දුක ඇතිවීම දන්නවනම් දුක නැතිවීම දන්නවනම් නැති කරන මාර්ගය දන්නවනම් පින්වතුනි අපි ඒ ප්‍රපාතයෙන් බේරෙන්න තියෙන භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ඒ උපාය ක්‍රමය මොකක්ද කියලා අපි බලමු. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ දුකයි කියලා දන්නවනම් මොකක්ද දුකයි කියලා දන්නවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණේ රූපය දුකක් වේදනාව දුකක් සංඥාව දුකක් සංකාරය දුකක් විඥානය දුකක් කෙටියෙන් කියනවා මේ පංච උපාදානස්කන්ධය දුකක් පංච උපාදානස්කන්ධය පංච කියන්නේ පහයි උපාදානයේට හිත වූ ස්කන්ධ පහ දුක. උපාදානයේට හිත වූ තණ්හා වශයෙන්, මාන වශයෙන්, ditthi වශයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කාම වශයෙන්, අත්වාද වශයෙන්, සීලබ්බත වශයෙන් ගන්න පුළුවන් මේ උපාදානයේට හිත වූ ස්කන්ධ ටික දුක. එතකොට ඒ උපාදාන ස්කන්ධය පංච උපාදාන ස්පංචකයන් පහ උපාදානයට හේතු ස්කන්ධ සමූහයන් ගොඩවල් එතකොට උපාදානයට හේතු ස්කන්ධ පහ කියනකොට රූප උපාදාන ස්කන්ධය වේදනා උපාදාන ස්කන්ධය සංඥා උපාදාන ස්කන්ධය සංකාර උපාදාන ස්කන්ධය විඥාන උපාදාන ස්කන්ධය ඒක අපිට තේරුම් යන හැටියට තව පොඩ්ඩක් එදිනෙදා ජීවිතේ ජීවත් වෙන පින්වත්තුන්ට තේරෙන විදිහට අපි කතා කළොත් රූප උපාදාන ස්කන්ධය කියන එක කියන්නේ ඇහැ ඇහැට පෙනෙන රූප කන කනට ඇහෙන ශබ්ද නාසය නාසයට දැනෙන ගන්ධ දිව දිවට දැනෙන රස කය කයට ගැටෙන ස්පර්ශයන් තමයි රූප උපාදාන ස්කන්ධයට යන්නේ එතකොට වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුන තමයි ධම්මායතන කියලා සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒතර විඥාන ස්කන්ධය තමයි මන ආයතනය කියලා සංග්‍රහ වෙලා තියෙන්නේ. ආයතන 12 කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයම තව ආකාරයකට උපපති ස්ථාන වශයෙන් බෙදලා තියෙන ආකාරයක්. එතකොට මෙන්න මේ ඇහැ දුකයි රූපේ දුකයි කන දුකයි ශබ්දේ දුකයි නාසය දුකයි ගන්ධේ දුකයි දිව දුකයි රස දුකයි කාය පොට්ටබ්බේ මනස ධම්මාරම්මන දුකයි කියලා බුදුජානක දේශනා කළේ එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මෙන්න මේ පංච උපාදානස්කන්ධය කෙලින්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කතා කරන්න වෙන මොකදින් දන්නේ මේ යම් කිසි කෙනෙකුට රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් හමු වෙනවා නම් ඒ හමු වෙන්නේම උපාදානයේ හිත විදිහටයි හිත මට්ටමටයි ආශ්‍රව වලටයි හමු වෙන්නේ ආශ්‍රව සහිත මනසකටයි ඒව හම්බ වෙන්නේ ඒ හින්දා ඒවට කියනවා සාසවයි කියලා රූපයක් හම්බ වෙනවා නම් වේදනාවක් හම්බ වෙනවා නම් සංඥාවක් සංකාරයක් විඥානයක් හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ ආශ්‍රව සහිත මනසකටයි පින්වතුනි ඒ හින්දා ඒවට කියනවා සාසව කියලා සාසව කියන්නේ ආසවානං ආරම්මන භූතා සාසවා ආශ්‍රවයන්ට අරමුණු වෙන නිසා සාසවයි කියනවා අන්නේ සාසව ස්කන්ධය හැම එකක්ම උපාදාන වෙන්න පුළුවන් උපාදානයට හිතයි. එතකොට අන්නේ පංච උපාදාන ස්කන්ධයේ දුකක් හැටියට දකින්න කිව්වා. ඇයි ඒ පංච උපාදාන ස්කන්ධය ඇසුරු කරගෙන ඉන්න තාක් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන මෙන්න මේ සියලු දුකෙන් කවදාවත් නිදහස් වෙන්නේ නැහැ. ඇහැ රූපේ කන ශබ්දේ පරිහරණය කර කර ඉන්න කෙනෙක් කවදාවත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාසයන්ගෙන් මිදෙන්නේ නැහැ. අඬන විලාප දෙන පැවැත්මෙන් කවදාවත් මිදෙන්නේ නැහැ කියන එකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පංච උපාදානස්කන්ධය කියන්නේ දුකක් හැටියට දකින්ද මේ ජීවිතයේ ජරා මරණ දුක් විඳිනවා විතරක් නෙමෙයි කෙල්ලවරක් නැති සසරක නැවත නැවත ඉපදෙමින් නැරෙමින් නැරෙමින් ඉපදෙමින් උන්ෝයි ජරා මරණ දුක අනුවම ගහගෙන යනවා එතකොට ඒ නිසා රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය ඇසුරු කරන කෙනා ජරා මරණයෙන් මිදෙන්නේ නැති නිසා ජරා මරණය ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන්ට ගහගෙන යන නිසා ඒව තුල පැවැත්ම පවතින නිසා ඒ ටික දුකයි කියලා පෙන්වනවා. නමුත් මේ ටික පෙන්වන්නේ කාටද? දුක්ඛේ අඥානම් වෙච්ච කෙනාට ලෝකයා පංච උපාදාන ස්කන්ධයේ දුකයි කියලා දකින්නේ මගේ ඇහැ මගේ කන මගේ දිව නාසය ශරීරය මේ මම මේ මගේ දුව පුතා අම්මා තාත්තා කියලා ලෝකයා පංච උපාදානස්කන්ධය ධනයක් හැටියට නිදානයක් හැටියට දකින්නේ මම ආයනය කරනවා ප්‍රාර්ථනා කරනවා ඒ මොකක්ද පංච උපාදානස්කන්ධය කියන්නේ මහ විසක් විස දෝෂයක් දුක දුකට මුල හතුරෙක් වදකෙක් වගේයි කියලා දන්නේ නැතිකම නිසා හරි එතකොට ඔන්න ඔය පංච උපාදාන ස්කන්ධයේ දුකයි කියලා යම්කිසි කෙනෙක් දැක්කොත් මේ ප්‍රපාතයෙන් බේරෙන්න පුළුවන්. ඊට පස්සේ ওই පංච උපාදාන ස්කන්ධ දුක ඇති වෙන හේතුව මොකද්ද? ඒ දුකේ අපිව පැටලෙන්නේ කොහොමද? පංච උපාදාන ස්කන්ධයේ දුකක් නම් ඇහැ රූපේ දුකක් නම් කන ශබ්දේ දුකක් නම් ඒකේ ජරා මරණ තියෙනවා නම් ඒ දුකේ අපිව පැටලෙන්නේ ඒ දුකට අපිව ඇදලා දාන්නේ මොකක්ද දුක ඇති කරන හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මෙන්න මේ තණ්හාව. තණ්හාව නිසා තමයි අපි මෙන්න මේ පංච උපාදානස්කන්ධ උබුලේ පැටලෙන්නේ පින්වතුනි. පංච උපාදානස්කන්ධය කියන එක බිලී කොක්කක් නම් ඒ බිලී කොක්ක ලෝකේ අපුව පටලන බිලිකොක ගිල්ලන හැම තමයි මේ තණ්හාව කියන්නේ. කාම තණ්හා භව තණ්හා කියන්නේ. ඒ කියන්නේ කාම තණ්හාව කියන්නේ කාම වස්තුන්ට අපි දේවල් දොරවල් යාන වාහන ඉද කඩම් මිල මුදල් වලට දුව දරුවෝ අම්මලා තාත්තලා එතකොට ඥාති හිතයිසින් කියලා මෙන්න මේ කාම භාණ්ඩ වලටයි අපි කැමති. අපි පංච උපාදානස්කන්ධයකට කැමති නැහැ. හැබැයි අපි දරුවට කැමති. අපි රන් රිදී මුතුමැණික් වලට කැමති. අපි ගෙවල් වලට කැමති. වාහන වලට කැමති. කියලා අපි කාම භාණ්ඩ වලටයි කැමති. එතකොට අපි පංච උපාදානස්කන්ධයට කැමති කියලා දන්නේ නමුත් අපි අහුවෙලා තියෙන එතකොට රූපයකට වේදනා සංඥා සංකාරයකට. පින්වතුනි දරුවා කියලා අල්ලගත්තොත් අපිට අල්ලගන්න වෙන්නේ. රූපයක් නෙමෙයිද? gedara කියලා අල්ලගත්තොත් අල්ලගන්න වෙන්නේ බැඳෙන්නේ අපේ හිත රූපයක නෙමෙයිද? වාහනයක් කියලා අල්ලගත්තොත් අල්ලගන්න වෙන්නේ බැඳෙන්නේ රූපයක නෙමෙයිද? මේ මම කියලා, මගේ අතපය කියලා, මගේ ඇහැ කියලා, මගේ කන කියලා, නාසය, දිව, ශරීරය කියලා අල්ලගත්තොත් පින්වතුනි අපිට අහුවෙලා තියෙන රූප. ඊට පස්සේ භවතණ්හා කියලා කියන්නේ පින්වතුනි රූපාරූප භවයේ පැවැත්මක් තියෙනවා මේ රූපාරූප බ්‍රහ්ම ලෝකයේ අනුව ගිය තණ්හාවට කියනවා භව තණ්හාව කියලා. ඒ විතරක් නෙමෙයි මේ කාම ලෝකේ වුණත් යම් කිසි කෙනෙක් නැවත රජෙක් වෙන්න හරි අපිව දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා කියලා රජෙක් රජ ඇමතියෙක් නැත්තම් මෙහෙම මෙහෙම වේවා වෙලා ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනකොට එතන තියෙන භව තණ්හාව තමයි. ඒ භව තණ්හාව විනුත් කරන්නේ මොකක්ද? රූපයක වේදනාවක සංඥාවක සංකාරයක විඥානයක අපිව බඳවන එක අලවන එක. විභව තණ්හාව කියලා කියන්නේ දෘෂ්ටිය විතරයි වෙනස. මෙන්න මේ කාම වස්තු භව භව කාම තණ්හා භව තණ්හා කියන දෙකේම තමයි අපිව බඳවන්නේ. ඒ මොකද මරණයෙන් පස්සේ ආපහු ඉපදෙන්නේ නැහැ. ඒ හින්දා ඉන්නකම් මොන විදිහට හරි කමන්නේ හොඳින් හිටපල්ලා කියන කතාවක් තමයි ඒකේ කියන්නේ අර ණය වෙලා හරි කමන්නේ ගිතෙල් කාපලා ඉපදෙන්නේ නැහැ කියනවා වගේ. එතකොට මෙන්න මේ තණ්හාව නිසා තමයි ඔන්න ඔය පංච උපාදාන ස්කන්ධ දුකෙන් අපි නොමිදෙන්නේ පංච උපාදාන ස්කන්ධ දුකට හසු වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට යම් කිසි කෙනෙකුට මෙන්න මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තුන් ආකාර තණ්හාව සම්පූර්ණ ප්‍රහාණය වුණොත් උච්චින්න මූලං මුල් සිඳල දැම්මොත් තාලවත්තු කතං කරටි එකක් තල්ගසක් වගේ කළොත් අනභව කතං අභාවයට පැමුණුවොත් ආයතින් අනුපාද ධම්මෝ මතු නොහට ගන්න ස්වභාවයට පත් කරන්න පුළුවන් නම් අන්නයා මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ දුක නැමැති මායාවෙන් මිදෙනවා මරණයෙන් මිදෙනවා ජරා මරණයෙන් මිදෙනවා කියන්නේ අජරාමර වෙනවා පින්වතුනි රූපේ ජරා මරණ ධර්මයක් වේදනාව ජරා මරණ ධර්මයක් සංඥා සංකාර විඥාන ජරා මරණ ධර්මයක් රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය ඇසුරු කරගෙන ඉන්න තාක් ඒ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ගතිය ඇසුරු කරන කෙනාටත් පවතිනවා එයා ජරා මරණය අනුව යන්නේ වෙනවා යමෙක් රූපෙන් මිදුනොත් වේදනාව සංඥාව සංකාර විඥානයෙන් මිදුනොත් එයා ජරා මරණයෙන් මිදුනා ජරා මරණයෙන් මිදුනා කියන්නේ අජරා අමරයි ජරාවට මරණයටපත් වෙන්නේ නැහැ වෙනවා ඒකට තියෙන මඟ තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි දුක් නැති කරන ප්‍රතිපදාව. ඒ කියන්නේ එහෙනම් පංච උපාදානස්කන්ධයේ දුකක්ය කියන නුවණ ගෙනත් දෙන්නේ දැන් මේ ටික කියන්නේ පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා දන්නේ නැති පංච උපාදානස්කන්ධය රූපය කියන්නේ වේදනාව කියන්නේ නිධානයක් වගේ ධනයක් වගේ කියලා මම ආයනය කරන ලෝකෙටයි මේ ටික පෙන්වන්නේ. ඒක දුකයි කියලා දැනගත්තොත් ඔන්න ඔය තණ්හාව ප්‍රහාණය වෙනවා. තණ්හාව ප්‍රහාණය වුණොත් Nirodhe සාක්ෂාත් වෙනවා. එහෙනම් අන්නේ Nirodhe සාක්ෂාත් වෙන විදිහටයි මේ මාර්ගේ වඩන්නට ඕනේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා පෙන්වනවා. එතකොට මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙන් කරන්න ඕනේ දේ මොකද දන්නවද? මේ ඔබ අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ හොයලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන එකයි කරන්න ඕනේ. වඩනකොට මේ පංච උපාදානස්කන්ධයේ දුක්ඛය කියලා දුකක් බව පිරිසිඳ දකිනවා දුක්ඛේ ඥානං එනවා. පංච උපාදාන ස්කන්ධය දුකක් කියලා අද දකින්නේ නැති කෙනා ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩනකොට පංච උපාදාන ස්කන්ධය කියන්නේ හතුරෙක් වගේ වදකෙක් වගේ දුකක් දුකට මුලක් හැටියට දකින දවසක් එනවා. එතකොට ඒ දුක ඇති කරන හේතු කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මෙන්න මේ තණ්හාව ප්‍රහාණය වෙනවා. එතකොට එයාට දුකේ Nirodhi සාක්ෂාත් වෙනවා. තණ්හාව නැති වුනහම සියලු දුක් නිරුද්ධ වෙනවා. තණ්හාවගේ Nirodhe දුකේ Nirodhe සාක්ෂාත් වෙනවා. එතකොට මාර්ගයේ වඩනකොට මාර්ගයට අයිති කොටස තමයි දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කළා දෙනවා කියන කාරණා ටික කරනවා. අද දුක දන්නේ නැති තණ්හාවෙන් යුක්ත වෙලා ඉන්න දුකේ නිරෝධය සාක්ෂාත් නොවුණු ජරා මරණ නිරෝධය සාක්ෂාත් නොවුණු ඔබටයි මෙන්න මේ දුක දැක්කොත් දුක ඇතිවීම තණ්හාව නිසායි දුක ඇති වෙන්නේ තණ්හාව නැතිකොට දුක නැති වෙනවා මේ මාර්ගේ වඩන්ඩ කියලා පෙන්වන්නේ ඒ ටික ඉගෙනගෙන ඒ ටික ඔබ කළොත් ඒකේ ප්‍රතිඵලය තමයි දුක පිරිසිඳ දකිනවා ඒ හින්දා තණ්හාව ප්‍රහාණය වෙලා Nirodhe සාක්ෂාත් වෙලා දිත්‍ය ධම්මව ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා එහෙනම් ඒ දුකෙන් අපිව නිදහස් කරන දුක පිරිසිදු දැකලා තණ්හාව දුරු කළා Nirodhiya සාක්ෂාත් කළා දෙන ඒ මාර්ගය මොකක්ද? පින්වතුනි ඒ මාර්ගය ලෝකෝත්තරයි. ලෝකෝත්තරයි කියලා කියන්නේ නිවන අරමුණු කරගෙන තියෙන්නේ. නිවන කියන්නේ මොකද්ද? අජරාමරයිනේ. අජර අමරයි. ජරා මරණ අනුව යන්නේ නැහැ මේ මාර්ගය. හොඳට බලන්න රූපය අනුව වේදනාව සංඥාව සංකාරය විඥානය අනුව යනතා ජරා මරණයි එහෙනම් මේ ලෝකෝත්තර මාර්ගයේ කිසි වෙලාවක රූපය අනුව වේදනාව අනුව සංඥාව අනුව සංකාරය අනුව විඥානය අනුව දිවෙනවා නෙමෙයි ඒ රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය කියන ධර්මතාවය ධර්මතාවය නිරුද්ධ කරන හේතුව නැති කරලා ඒ ධර්මතාවයේ ඒ ස්කන්ධ ටික නිරුද්ධ කරන පැවැත්ම අනුව ගිහිල්ලා තියෙන්නේ. ලෝකෝත්තර මාර්ගය කියන්නේ අජර අමරයි කියලා කියන ජරා මරණ නැහැ කියන්නේ එන මේ ලෝකෝත්තර ඥාන දර්ශනය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකක්වත් හසු නොවන එකක්වත් අනුව නොගිය නිවන අරමුණු කරගෙන පවතින පැවැත්මක්. එතකොට කොහොමද ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අජරාමර වෙන්න තියෙන ජරා මරණ දුකෙන් මිදෙන්න තියෙන ඒ මාවත කොහොමද මොකක්ද කියලා අපි පොඩ්ඩක් බලමු මෙන්න මෙතන තමයි ගොඩාක්ම සූක්ෂම සියුම් පින්වතුනි අර මේ කාමය නැමැති ඒ තන කොටුවේ ඉන්නවා ඒ වැද්දට අහු වෙන්නේ හරි උපායශීලීව කියලා බුදුරජාන් වහන්සේ පෙන්නපු විදිහට ලෝකය තුලම ඉන්නවා හරි ගැඹුරු විද්‍යාවකින් හැබැයි මායයට අහු වෙන්නේ නැතුව රූපේ බැඳෙන්නේ නැතුව වේදනා සංඥා සංකාර විඥාණයන්ට අහු වෙන්නේ බැඳෙන්නේ නැතුව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනා හොඳයි. එහෙනම් ඒ දුක පිරසෙන් දැකලා සමුදය දුරු කළා Nirodhe සාක්ෂාත් කරලා ওই ටික ඔක්කොම මාර්ගයෙන් කරලා දෙන දේවල්. ඒ ටික කළා දෙන ඒ මාර්ගය මොකද්ද කියන එක මම පැහැදිලි කරනවා මෙන්න මේ ටික හොඳට සිහි ඇතු අහගන්නට හොඳ නුවණින් අහගන්නට කෙල්ලවරක් නැති පැවැත්මක් වූ දුක්සහගත සසර මේ ජීවිතයේදීම ඔබට නිමා කරගන්න පුළුවන් ඔබ ලැබපු වාසනාවන්තම ආත්ම භාවය කරගන්න පුළුවන් මේ මේ ඔබේ පස්චිම භවය කරගන්න පුළුවන් ඈ හරි ඒ ආර්ය ශ්‍රාංක මාර්ගය කියන්නේ මොකද සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කියන්නේ ඇත්ත ඇති හැටි දකිනවා සත්‍ය අවබෝධයක් හැමදාම අපි තුල පැවතුණු අපි තුල පවතින ඒ අපි නොදකින අපි ගාම තිබුණු ඇත්ත බලන එකට තමයි අරියෂ්ඨාංග මාර්ගය වඩනවා කියන්නේ. ඒකට තමයි දුක පිරසින් දකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන්. මොකද්ද ඇත්ත? පින්වත්තුනි අපි රූපයක් බලනකොට ඇහැ ඇරලා අපි මෙහෙම බැලුවොත් අපිට යම් වස්තුවක් පේනවා. රූපයක් පේනවා. අන්නේ රූපයක් පේන්නේ කොහොමද ඒ රූපය පෙනෙන තැනක තියෙන්නේ මොනවද? ඒ රූපයේ පෙනෙන එක නැති වෙනවා කියලා කියන්නේ කොහොමද කියන කාරණාව බලන එකට තමයි සම්මාදිටිය ඇත්ත ඇති හැටි දකින්නවා කියලා කියන්නේ. ඔකට තව පැත්තකින් බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ මාර්ගයට පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලනවා කියලා. පංච උපාදාන ස්කන්ධයේ උදය කියලා කියන්නේ ඇතිවීම කියන එක. ඔකට සමුදය කියලා කියනවා. වැය කියලා කියන්නේ නැතිවීම, ක්ෂය වීම. පංච උපාදාන ස්කන්ධයක් ඇති වෙන හා නැති වෙන හැටි බලනවා. අපි අහලා තියෙනවා පංච උපාදාන ස්කන්ධයක් ඇති වෙන හා නැති වෙන හැටි. ආහාරය නිසා රූපය හැදෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හැදෙනවා. නාම රූප නිසා විඥානය වෙනවා කියලා පංච උපාදානස්කන්ධයේ උදේ. ආහාරය නැති වෙනවා රූපය නැති වෙනවා ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා චේතනා නැති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට විඥානය නැති වෙනවා කියන එක තමයි බය. පින්වත්නි ඔය ටික පෙළනේ. ඔය පංච උපාදානස්කන්ධයේ පෙළ දහම තමයි මතක් කරේ. ඕක පරියප්තිය. ඔය පරියප්තිය තමා තුලින් දකිනකොට තමයි යොදා ගන්නකොට තමයි ප්‍රතිපත්තිය වෙන්නේ. ප්‍රති ඒ පෙළ දහමම ඒ පරියප්තිය වැරදුනොත් පෙළත් වරදිනවා. පරියප්තිය චුට්ටක්වත් වරදින්න නැතුව පරියප්තිය තියෙන දේම ප්‍රතිපත්තියක් වශයෙන් තමන් තුලින් තමන්ට ආදේශ කරලා දකින්නට ඕනේ. එතකොට ප්‍රතිපත්තිය ඒකේ අවසානයේ තමයි ප්‍රතිවේදේ නැත්නම් ඵලය ලැබෙන්නේ. හරි. ඒ කිව්වේ මෙන්න මේ ස්කන්ධයන්ගේ උද්දේ වැය කියන එකෙන් පෙන්වන්න පිඟුතුනි අපිට රූපයක් පේන්නේ කොහොමද? ඒ පේන එක නැති වෙන්නේ කොහොමද? ශබ්දයක් ඇහෙන්නේ කොහොමද? ඇහෙන එක නැති වෙන්නේ කොහොමද කියලා. ඔන්න ඔය ස්කන්ධයන්ගේ උදේ වැය බලනකොට නූපම් මාර්ගය උපදිනවා. ලෝකේ ඉන්න කෙනා ලෝකෝත්තර වෙනවා. ජරා මරණ සංඛ්‍යාත ජීවිතයේ අජරාමර බවටපත් වෙනවා. ඔබ කරන්න ඕනේ ස්කන්ධයන්ගේ උදේවැය බලන එක විතරයි. මම ඒකේ රහස, ඒකේ අර්ථයත් පැහැදිලි කරන්නම් ඈ. ඔන්න දැන් අපි හොඳට බලමු ස්කන්ධයන්ගේ උදේවැය රූපයක් පෙනෙන ඇහැ පරිහරණය කරන සිද්ධිය හරහා. මේ ආයතන හයතම බලන්න පුළුවන්. හරි. පින්වුතුනි කන බොන ආහාරය නිසා කන බොන ආහාරය ප්‍රත්‍ය කරගෙන හේතු කරගෙන මේ චක්කු ප්‍රසාදයේ ඇහැ ඇදිලා තියෙනවා. ආහාරය නිසා මේ රූපය ඇදිලා තියෙනවා. රූපය කියන්නේ ඇහැ හැදුනා. ඇහැ හැදිච්ච නිසා ඇහැ මහ භූතයන්ගේ උපාදාය රූපයක වර්ණ සටහනක ගැටෙනවා. අපි කියමු ආහාරය නිසා ඇහැ හැදුනා. ඒ ඇහැ රූපයක ගැටෙනවා රූපය ඇහැට ගැටෙනවා. උන්න අපි යමක් බලන්ට කියලා ඇහැ යම් වස්තුවක් පැත්තට මෙහෙම හරවනකොට ඒ ඇහැ රූපයක ගැටෙනවා රූපය ඇහි ගැටෙනවා දැන් ආහාර ප්‍රත්‍යයෙන් තමයි රූපය හැදිලා තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු ඇහැ රූපයක ගැටෙනවා රූපේ ඇහැට ගැටුණා ඒ ඇහත් රූපය දෙන්න ගැටෙනකොට ඊට අනුගතව උපදිනවා පින්වතුනි චක්කු විඥාන කියන සිත ඇහත් රූපයක් දෙක ගැටුණු තැනට චක්කු විඥාන සිත උපදිනවා. මොකද ඇහැ රූපෙට රූපය ඇහැට ගැටෙන අවස්ථාවේදී නැත්නම් බාහිර රූපයක් ඇහැට ගැටෙන අවස්ථාවේදී හිත භවංගයි ඊට පස්සේ ඒ ඇහැට රූපයක් ගැටුණා කියන එක දැනෙන්නේ භවංග සිතට භවංග භවංග සිත චලනය වෙනවා භවංගය බිඳෙනවා භවංග උපච්ඡේද කොයි ద్వාරයට ගැටුනේ කියලා ආවර්ජනා කරනවා ద్వාරවජන අන්න ద్వාරය අනුව සිත උපදින රූප දර්ශනය කෘත්‍ය කරමින් උපදින සිත කියන චක්කු විඥාන කියලා. එතකොට මේ ඇහත් රූපය දෙන්න තියෙන තැනට චක්කු විඥානය උපදිනකොට උපදිනවත් එක්කම සිත උපදිනවත් එක්කම අපුබ්බං අචරිමන් පෙරපසු නැතුව ඒ සිතේ අන්න අර ඇහැට ගැටිලා තියෙන රූපය විඳිමින් රූපය හඳුනමින් රූපයට හිතමින් ස්පර්ශය නිසා නාම කියලා කොටසක් පහළ වෙනවා. මේ තාම එකම සිත ගැන මතක් කරන්නේ මම චක්කු විඥාන සිත ගැන. ඇහැ රූපයට ගැටලා රූපය ඇහැට ගැටුණා. ඇහත් රූපයත් ගැටුණු තැනට චක්කු විඥාන සිත උපදිනකොටම උපදිනකොටම චිත්ත සහජාතයි සිත එක්ක එකතම උපදිනවා පස්ස වේදනා සංඥා චේතනා කියලා නාම ධර්ම ටිකක් මේ සිතේ. ඔන්න ඔය නාම ධර්ම ටික සිතේම යෙදෙමින් ගැටෙමින් අනර හැත් රූපය දෙක සිතේ නොයෙදෙමින් නොගැටෙමින් දර්ශන කෘත්‍ය වෙනවා. පේනවා. පින්වතුනි එකයි නාම රූප පත්‍ය විඥානං කියන්නේ විඥානය කියන්නේ රූප දැනගන්නවා. රූපය දැනගන්නවා. එතකොට රූප දැනගන්න එකට රූපය දකින්නවා යන විවහාරයක් කරනවා. රූප දකින කෘත්‍ය කරන්නේ චක්කු විඥානය. එතකොට චක්කු විඥානය කියන්නේ පින්වතුනි කෙරවලක් ඵලයක්. රූප දකිනකම චක්කු විඥානය කියන්නේ කෙරවලක් ඵලයක්. මොකද්ද? කෙරවල ඒිට යටින් තියෙනවා රූප වේදනා සංඥා සංඛාර කියලා ධර්මතා හතරක් නාම රූප කියලා. හොඳට බලන්න ඇහැයි රූපේ ඇහැ රූපයට ගන්නවා රූපය ඇහැට ගැටුණා ඒ ඇහැයි රූපය දෙක රූපයට යනවා. ඒ දෙන්න තියෙන තැනට චක්කු විඥානය උපන්නාම චක්කු සම්පස්සේ ස්පර්ශය නිසා ඒ සිතේම චක්කු සම්පස්සජා වේදනා රූප සංඥා රූප සංචේතනා කියලා නාම කියලා කොටසක් යදෙනවා. අන්නේ නාම ධර්මයි අර රූපයි කියන දෙකේම ප්‍රතිඵලයක් තමයි රූපයක් පෙනෙනවා රූපයක් දකිනවා කියන මෙන්න මේ කෘත්‍යය. අපිට මෙන්න මෙහෙම පෙනෙනවා කියලා කියන්නේ පින්වතුනි චක්කු විඥාණයෙන් රූපේ විඤ්ඤය වෙනවා කියන ඵලය. අපි නොදන්නවා වුණාට නොදකිනකොට නොදකිනවා වුණාට ඇහැ ඇරලා රූපයක් මෙහෙම බලනවා කියනකොට පින්වතුනි අන්න ඒ චිත්තක්ෂණේ අන්න අච්චර කාරණා ටිකක් යෙදිලා තියෙනවා එතනත් එක්ෂණිකව ඒ චිත්තක්ෂණේ හේතුඵල ධමකුත් තියෙනවා ආහාරය හේතුයි රූපයට රූපය හේතුයි ස්පර්ශයට ස්පර්ශයේ හේතු වේදනා සංඥා චේතනාවලට වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයි අර රූපයි හේතුයි නාම රූප දෙක හේතුයි දකින්න. රූපේ හේතු ස්පර්ශයට ස්පර්ශයේ හේතුයි නාම ධර්ම වලට නාම රූප දෙක හේතුයි පෙනෙන්න. මේ නාම රූප දෙක හේතුවක් කරගෙන හටගත්ත ඵලයක් ඔන්න මේ පේනවා කියන ටික. එතකොට පින්වතුනි මෙන්න මෙතෙන්ට අපි හිත තැබුවොත් <clears throat> මෙන්න මේ පේන දෙයි අපි ඇසුරු කරන්න පින්වතුනි චක්කු විඥාන මට්ටමින් රූපයක් පෙනෙනකම හදාගෙන ඒ පෙනෙන දේ තමයි අපි මනෝ විඥාණයෙන් හිතින් කියින් කිරින් කරන්නේ පෙනෙන දේ විඳින්නේ හොඳට බලන්න පෙනෙන දේ කියනකොට පෙනෙනවා කියන කාරණාව කලේ චක්කු විඥානේ. චක්කු විඥානේ කෘත්‍යයක් වස්තුවක් පෙනෙනකම. අපි ඕකට පින්වතුනි මම ඕගලන්ට උපමාවක් කළොත් සීනි ටිකක් තේ කුල ටිකක් උණු වතුර ටිකක් දාලා ඒව හේතු ඈ ඒ හේතු රාශියක් එකට දාලා එකල්ලා හදා ගන්නවා තේ එකක්. ඔන්න දැන් තේ එක කියන එක ඵලය. ඵලය කියන එක හදන්න හේතු ටික වැය වෙලා. දැන් ඵලය තුල හේතු නැහැ. ඒ කියන්නේ සීනි උණු වතුර තේ කුල කියන ටික දාලා යෙදිලා තමයි තේ එක හම්බ වෙන්නේ. තේ කතේ තියෙන කෙනාට සීනි තේ කුල ඉඟුරු මේ තේ කුල උණු වතුර හම්බ වෙන්නේ නැහැ. හැබැයි යාට නුවණයි තේක අතේ තියෙද්දිම නුවණයි මොකද්ද? මේක හැදිලා තියෙන්නේ පෙනෙන්නේ නැහැ, පේන්නේ නැහැ, පේන්නේ තේක, තේක පෙනෙන්නේ. තේක පෙනෙද්දි නුවණයි. මේ තේක හැදිලා තියෙන්නේ තේකුල උණු වතුර සීනි වලින් නේද කියලා නුවණයි. තේක බොන්නේ. එයා නුවණයි මම තේක බොනවා කියලා පරිහරණය කරන්නේ සීනේ. පරිහරණය කරන්නේ තේකොළ. පරිහරණය කරන්නේ වතුර උණු වතුර නේද කියලා නුවණයි. ඒ වගේන එයාට වෙනම නිමිති නැහැ. ඒ වගේ පින්වතුනි සීනි තේකොළ උණු වතුර දාලා හැදුණු තේක වගේ තමයි ඇහැයි රූපයයි දෙක රූපය ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන නාම මේ නාමයි රූපයි කියලා නාම රූප දෙකම දිය වෙලා වැය වෙලා තමයි නාම රූපච්ච විඥානං කියලා කියන්නේ මේ රූපයක් පෙනෙනකම වෙන්නේ රූපය පෙනෙනවා කියන සිද්ධිය හදන්ට නාම රූප කියන ධර්මතා දෙකක් වැය වෙලා ඈත් රූපයක් දෙක රූපය ස්පර්ශයෙන් හටගත් වේදනා සංඥා චේතනා කියන නාම ටික නාම නාම රූප දෙකම වැය වෙලා තමයි මේ වස්තුවක් පේනවා දැනගන්නවා කියලා මේ විඥානයේ කෘත්‍යයක් වෙන්නේ එතකොට දැන් අපිට තේක වගේ රූපයක් පේනවා කියන සිද්ධිය විතරයි මනෝවිඥාණයට හම්බ වෙන්නේ කෙනෙක්ගේ අතට තේක දුන්නොත් තේක අතේ තියාගෙන ඉන්න කෙනාට පේන්නේ තේක විතරයි. ඒ වගේ තේක වගේ තමයි පින්වතුනි අපිට මේ වස්තුව පේනවා වගේ. තේක අතේ තියාගෙන ඉන්න කෙනා වගේ තමයි මනෝ විඥානය. මනෝ විඥාණයට හම්බ වෙන්නේ පින්වතුනි රූපයක් පේනවා කියන සිද්ධිය විතරයි. රූපයක් පේනකොට නුවණයි මේ රූපයේ පේනවකම හදලා තියෙන්නේ නාම රූපය කියන ධර්මතා දෙකක් වැය වෙලා නේද කියලා. මම මේ පේන අරමුණයි විඳින්නේ. ආ පේන රූපේ හරි ලස්සනයි නේද කියලා පේන රූපේ තමයි මේ විඳින්නේ. මොකද ඇහැට ගැටුණු රූපේ තමයි මේ පේන්නේ. රූපේ පේනකම විඳිනවා. රූපය පේනවා. පිමුතුනේ පෙනෙන සිද්ධිය තුල රූපේ නැහැ. රූපයයි රූපේ පේනකමයි. ඔබ චිත්‍රපටියක් බලන්න ගිහිල්ලා චිත්‍රපටිය බලලා විඳිනවා. චිත්‍රපටිය බලන්නේ මොකටද? විඳින්නනේ. ඒ වගේ මේ රූපේ දකින්නේ රූප බලන්නේ මොකටද විඳින්න? ඔබ රූප බලන්නේ විඳින්න. එතකොට ඔබට රූප බලනකම හැදිලා තියෙන්නේ පින්වතුනි නාම රූප කියන ධර්මතා දෙකකින්. ඇහත් රූපයක් දෙක රූපය චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා රූප සංඥා රූප සංචේතනා කියන නාම මේ නාම රූප දෙක නිසා තමයි චක්කු විඥානය නැත්තම් රූපයක් දැනගන්නෝ රූපයක් දකින්නෝ රූපයක් බලනවා යන ගණිතය යනවා එතකොට රූපේ බලනකොට රූපේ දකින්නකොටම නුවණයි මොකද්ද ඇහැ රූපයට ගැටිලා රූපය ඇහැට ගැටිලා ඒ ඇහත් රූපයත් ගැටුණු තැනට හිත චක්කු විඥාන සිත උපදිලා ඒ චක්කු සම්පස්සිය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම යෙදිලා ඒ නාමයි රූපයි නාම රූප දෙක නිසා නේද මේ පේන්නේ කියලා නුවණයි. දැන් රූපෙවත් නාමවත් පේන්නේ නැහැ යාට. මේ රූපය වේදනාව සංඥාව සංකාරය කියලා විඥානය පිහිටන්න පුළුවන් නිමිත්තක එයාට නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක ඒවා අහුණුත් විඥානෙ පිහිටනවා. දැන් ඒ ටික එයාට නිමිති නැහැ. මේ නාම රූප දෙක නිසා මේ පෙනෙනකම හැදුනේ කියලා දන්නවා. සීනිතේ කුලෙන් ගුරු නිසා තමයි මේ තේක හැදුනේ කියලා දන්නවා. තේක තමයි දැන් බොන්නේ. ඒ වගේ පෙනෙන දේ තමයි එයා විඳින්නේ. පෙනෙන දේ හැදුනේ නාම රූප නිසායි කියලා දන්නවා. හැබැයි පේන සිද්ධිය තුල මේ රූපේ මේ නාමයේ කියලා නිමිතිත් නැහැ. එතකොට ඔන්න මේ ස්කන්ධයන්ගේ උදය බලනකොට වෙනවා පින්වතුනි හේතුවක් නිසා ඵලයක් හටගන්නවා ඵලය එකයි අපි ගනු සිතින් කියින් කිරින් කරන්නේ කියන නුවණක් ගෙනත් දෙනවා අපිට ඊගාවට අපි වෙන යමක් බලන්ට මේ කන බොන ආහාරයෙන් හැදුණු ඇහැ වෙන රූපයක් වෙත යොමු කළ ගමන් ඇහැ වෙන රූපයකට ගැටෙනවා වෙන රූපයක් ඇහි ගැටෙනවා එතකොට ඊට අනුගතව හිත උපදිනවා ඒ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා නාම ධර්ම පහළ වෙලා දැන් වෙන රූපයක් පෙනෙනවා පින්වතුනි වෙන රූපයක් පේනවා කියනකොට අන්නර ඉස්සෙල්ලා පෙනෙන්න හේතු වෙච්ච නාම රූප දෙක ඉතුරු නැත්තුවම නිරුද්ධයි කියලා නෝනක් වෙනවා. ඒ නාම රූප දෙක නිරුද්ධ වෙච්ච නිසායි පෙනෙනකම නැති උනේ කියලා නෝනක් වෙනවා යාට. නුවණයි. ඒද නාම රූප දෙක අහුවෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට ස්කන්ධයන්ගේ උදයවැය ඔබ බැලුවොත් පින්වතුනි ඔබට තණ්හාව ඇති කරගන්න පුළුවන් විදිහට ඇහැ රූපය චක්කු විඥානේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම මේ නාම රූප දෙක අහුවෙන්නේ නැහැ. නාම රූප දෙක අහුවෙන්නේ ඔබට දැනෙනවා එක දෙයක් පෘතජන ලෝකේ කිසිම කෙනෙකුට අයිති නැති දික්ටි කියන දෙයක්. ඒ කියන්නේ මට පෙනෙන දේත් එක්ක මම හිතින් කීංචිරින් කළා තියෙනවා. වෙන දෙයක් පේනකොට මම හිතින් කීංචිරින් කරපු ඒ පෙනෙන කම ඉතුරු නැතුවම නැති වෙනවා. මොකද ඒ පෙනෙන දේ හැදිලා තියෙන නාම රූප ප්‍රත්‍යයෙන්. ඒ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට ඒ පෙනෙන කම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා නුවණයි. එතකොට පින්වතුනි ධර්මය නොදන්නා ලෝකයා ඇහැ පරිහරණය කළොත් පරිහරණය කරනකොට දකින්නේ රූපමමයි. එයාට රූප පරිහරණය නොකොට ජීවත් වෙන තැනක් ලෝකයා දන්නේ රූප පරිහරණය නොකොට ජීවත් වෙන්නත් බෑ ලෝකයට. ඒ රූපය පරිහරණය ඇහෙන් රූප දකිනවා ලෝකයා. ඒ දකින රූපේ විඳිනවා ලෝකයා. දකින රූපේ හැඩේ හඳුනා ගන්නවා ලෝකයා. දකින රූපෙට හිතනවා. දකින රූපේ දැනගන්නවා. ඒක තමයි පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා කිව්වේ. පංච උපාදාන ස්කන්ධ ලෝකෙ කිව්වේ. දැන් මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ ඒ පංච උපාදාන ස්කන්ධ ලෝකෙන් මෙතර වෙච්ච පංච උපාදාන ස්කන්ධ ලෝකේ ජරා මරණයි ආර්ය ශ්‍රැංග මාර්ගේ ජරා මරණය අනුවගේ ධර්මයන්ගේ මුදවන අජරාමර බවට ගෙනියන ජරා මරණයන්ගේ මුදවන මාවතක්. ඒකට ජරා මරණ ධර්මයේ අසු වෙලා හරියන්නේ නැහැ. බලන්න ඒ අජරාමර කමට අරන් යන සූක්ෂම මාවත ඔබටත් අල්ලගන්න පුළුවන්ද කියලා බලන්න. ලෝකයා මේ ලෝකයේ හැම කෙනෙක්ම දෙවියොත්, බ්‍රහ්මයොත්, මිනිස්යොත්, නිර්සත්‍යොත් ඇහැ පරිහරණය කළොත් පරිහරණය කරන්න රූප බලන් තමයි. එයාට පුළුවන් රූප දකිනවා, රූප බලනවා, රූප විඳිනවා කියන කෘත්‍යයක් විතරමයි. ඒ රූප විඳින්න හඳුනන්න හිතන්න දැනගන්න පුළුවන්. බලන්න දැන් මං කතා කරපු මේ උපායයට හිත තියන්නේ ඒක වෙනස අල්ලගන්න පුළුවන්ද කියලා බලන්න. ස්කන්ධෙන්ගේ උදේවැය බලන්න කියොත්. ඉස්සෙල්ලාම පෙන්වන්නේ බලන්න රූපයක් දකින්නකම නෙමෙයි. රූපයක් පෙනෙනකම හැදෙන්න හේතු ටික නුවණින් බලනවා. තාම හම්බ වෙලා නැහැ. තේකක් හැදීගෙන හෙන හැටි බලනවා. සීනි ටිකක් උණු වතුර ටිකක් කෝප් එකට දැම්මා. ඊට පස්සේ තේකොළ තියෙන අර ගොට්ටක් ඒකට දැම්මා. අන්න ඊට පස්සේ තේක හැදින්නේ වගේ. දැන් පෙනෙන පෙනීම හැදෙන හැටි බලනවා. තාම රූප දකින්නවා නෙමෙයි බලනවා නෙමෙයි. රූපය පෙනෙන හැටි හදන හැටි බලනවා. එයා නුවණයි. රූපයක් පේන්න හේතු වෙන්නේ කොහොමද? ඇහැ රූපයක ගැටෙනවා. රූපය ඇහි ගැටෙනවා. සාමාන්‍ය ලෝකයේ කෙලින්ම රූප බලනෝනේ. මෙයා නුවණයි. ඇහැ රූපයක ගැටෙනවා, රූපය ඇහැ ගැටෙනවා. ඒ ඇහත් රූපයත් ගැටුණු තැනට චක්කු විඥානය උපදිනවා. ඒ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වෙනවා. ඒ නාම රූප දෙක නිසා අපිට වස්තුවක් පේනව නේද කියලා අර හේතු ටික එකින් එක එකින් එකට දාලා ස්කන්ධයන්ගේ උදය ස්කන්ධයන්ගේ හට ගැනීම එකින් එකට එකින් එකට ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපේ ස්පර්ශයට හේතු වුණා ස්පර්ශය නිසා ස්පර්ශේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ඇති කරන්ට හේතු වුණා නාම රූප දෙක පේන්න හේතු වුණා නේද කියලා මේ පේන දේක ගනුදෙනු කරනවා කියලා අර ලෝකය රූපේ බලනකොට මෙයා ඇහැ රූප කියන ටික තේක හදන්ත සීනීගුරු තේකල වගේ ඒවා පෙනෙනවා කියන එක හදන්ත යෙදිලා වැය වෙලා වස්තුවක් පෙනෙනවා පෙනෙන දේක මං ගනුදෙනු කරනවා කියලා හොඳට හිත තියනවා හිත තියනකොට බලන් පින්වතුනි අර පිනෙනවා කියලා දර්ශන කෘත්‍ය කරන හිතට නාම රූප පත්‍ය විඥානනේ. නාම රූප දෙක ප්‍රත්‍ය කරගෙන හටගන්න ඵලයක්. මේ රූප දකින්නවා කියන සිත දකින්න කම ඒ දකින්න කම ඇසුරු කරන මනෝ විඥාණයට අර නාම රූප දෙක අහු වෙන්නේ නැහැ. එහෙම නැතිනම් ලෝකයා රූපයක් දැකලා රූපයක් විඳලා රූපයක් හඳුනලා රූපයකට හිතලා රූපයක් දැනගන්නකොට එයා ඒ රූපේ ඇහැට ගැටලා ඇහැ රූපේ ගැටලා හිත ඊට අනුගතව ඉපදිලා පෙනෙනවා මේ පෙනෙන දේ මං විඳිනවා නේද පෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා නේද කියලා දකිනවා ඒකේ තියෙන වාසිය තමයි වෙන යමක් පෙනෙනකොට අර තමන් විඳපු දේ අර අර පෙනෙන දෙයට හිතපු දේ ඒ ඉතුරු නැතුම් නිරුද්ධ වෙනවා කියලා පේනවා. ඔන්න ඔය ටික ඔහොම ඔබට හිත තබල බලන්න පුළුවන් නම් ඔච්චරයි ඔබ කරන්න ඕනේ. පංච උපාදානස්කන්ධය කියන්නේ හතුරෙක් වදකේ රෝගයක් හුලක් ගඩක් අල්ලන්න තියා ලං වෙන්නවත් හොඳ නැති සර්පෙක් වගේ කියන නුවණ ගෙනත් දෙනවා ඔබට. ගිනිගත් රත් වෙච්ච අල්ලන්නවත් බැරි යකඩ වැටක් වගේ කියන එකේන පංචපදස්කන්ධය කියන්නේ ගින්නක් දුකක් හොමනේ ගින්දර කෝයේ කියන නුවණ ගෙනත් දෙනවා ඒ වගේම එයාට මේ ගෙවල් දුරල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා කාම වස්තු කෙරෙහි තිබුණු තණ්හාවක් තියෙනවා නම් ඒ තණ්හාව හිස්සුන් තල්කඳක් වගේ ස්වභාවයට පත් කළා. නැති වෙලා. Nirodhe තණ්හා Nirodhe සාක්ෂාත් වෙලා. එතකොට දුක්ඛ පිරසෙන් දැකලා සමුදය දුරු කළ Nirodhe සාක්ෂාත් කළා අජරාමර ස්වභාවයට ගෙනත් දෙනවා. ඒ අරබය ප්‍රාර්ථනාවක්වත් ඕනේ නැහැ. මෙන්න මේ දර්ශනය වඩන එක විතරයි තියෙන ස්කන්ධයන්ගේ උදේවැය. ඔක අපි තව ආයතනයකින් කතා කළොත් පින්වතුනි ධර්මය නොදන්නා ලෝකයා ධර්මය නොදන්නා ලෝකයා ජීවත් වෙනකොට කන පරිහරණය කළොත් ඒ අය කනෙන් ගන්න ශබ්ද අහන්නම විතරයි. කන තියෙන්නේ ඒ අයට ශබ්ද අහන්නමයි. ලෝකයට කන ඇහිලා තියෙන්නේ ශබ්ද අහන්නමයි. ලෝකයා කරන්නේ ශබ්ද අහන එකම තමයි. එක එක විදිහේ ශබ්ද අහලා ජීවත් වෙන එක තමයි ලෝකෙ ඔක්කොමලා කරන්නේ. මිනිස්සු විතරක් නෙමෙයි දෙවියොත්, බ්‍රහ්මයොත්, නිර්සත්‍යත් ඔක්කොම කරන්නේ ශබ්ද අහන එක. ශබ්ද රූපය රූපපාදන ස්කන්ධයට යනවා. ශබ්ද රූපේ විඳිනවා. ඒක වේදනා උපාදාන ස්කන්ධයට යනවා. ශබ්ද රූපය හඳුනනවා. සංඥා උපාදාන ස්කන්ධයට යනවා. ශබ්ද රූපයට හිතනවා. සංස්කාර උපාදාන ස්කන්ධයට යනවා. ශබ්ද රූපය දැනගන්නවා. විඥාන උපාදාන ස්කන්ධයට යනවා. එයා ශබ්දයක් අහලා ඒක විඳිනවා හඳුනනවා කියලා කියන පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා. ඒ පංච උපාදාන ස්කන්ධය තුලම තමයි නැවත පංච උපාදාන ස්කන්ධයට පමුණුන තණ්හාවත් ඇති වෙන්නේ. ඒ පැවැත්ම ජරා මරණ අනුවගේ ධර්මයක්. යම් කිසි කෙනෙක් කන ශබ්දේ පරිහරණය කරනවා නම් කන ශබ්දය කියන්නේ ජරා මරණයටපත් වෙන ධර්මයක්. ජරා මරණයටපත් වෙන ධර්මයක් අනුව ගිය කෙනා ජරා මරණයටපත් වෙනවා. පින්වතුනි ආර්ය ශ්‍රාංක මාර්ගය කියන අජරාමරයි කියලා කියන්නේ ඒ ජරා මරණ ධර්මතා අනුව යන්නේ නැහැ. කියන කන ශබ්දය අනුව යන්නේ නැහැ. ගිහිල්ලා නැහැ. හැබැයි ජීවත් වෙනවා ලෝකේ. හරි විද්‍යාවක්. ලෝකයා පරිහරණය කරන්නේම ශබ්ද. හැබැයි රහතන් වහන්සේ කන පරිහරණය කරනවා. ශබ්දය කියන කන කියන දේ ඇලිලා ගෑවිලාවත් නැහැ. සම්පූර්ණ කනයි ශබ්දය කියන දෙකේම ඉපදිලා හැදිලා වැඩිලා ඒකෙ මිදිලා පවතිනවා හරියට වතුරේ නොගෑවි තියෙන නෙළුම් මලක් වගේ. කොහොමද ඒ වෙන්නේ? ස්කන්ධයෙන් උදේ බලනවා. ශබ්දයක් ඇහෙන්නේ කොහොමද කියලා උදේ ඇති වෙන හැටි බලනවා. ස්කන්ධයන්ගේ ඇතිවීම බලනවා. ශබ්දයක් ඇහෙන්නේ කොහොමද කියලා ස්කන්ධයන්ගේ ඇතිවීම හරහා ශබ්දයක් ඇති වෙන්නේ කොහොමද කියලා බලනවා. ස්කන්ධයන්ගේ නැතිවීම හරහා ශබ්දය අහන එක නැති වෙන්නේ කොහොමද කියලා බලනවා. මම කියන ලෝකයා කන පරිහරණය කරනකොට ශබ්දමයි අහන්නේ. හරි සුතවතාරී ශ්‍රාවකය කරන්න මොකක්ද කියලා බලන්න. සුතවතාරී ශ්‍රාවකය උදේවැය බලනවා. එයා දන්නවා අපි ශබ්දයක් තියෙන තැනට කන අරගෙන ගියොත් කන ඒ ශබ්දයේ ගැටෙනවා. ශබ්දය කනේ ගැටෙනවා. ඒ කනයි ශබ්දයයි දෙන්න ඉන්න තැනට හිත පැමිණෙනවා සෝත විඥානය. සෝත විඥානය. ඒ සෝත විඥානයගේ පැමිණීම සමගම සහජාතව එකට ඒ සිටේ සෝත සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් පහළ වෙනවා. අන්නේ කනයි ශබ්දයයි කියන රූපයයි ස්පර්ශයෙන් පහළ වෙච්ච සෝත සම්පස්යෙන් උපන්න වේදනා සද්ද සංඥා සද්ද ක්‍රියාම් චේතනා කියන නාමයි අන්නේ නාම රූප දෙක නිසා ඇහෙනවා ඔන්න බලන්න දැන් Tamanට ඇහෙන හැටි පෙන්වන්නේ ඇහෙනවා අන්නේ ඇහෙන දේක නේද මම ගනුදෙනු කරන්නේ එයා ගනුදෙනු කරන්න පිමුතුනේ ඇහෙන එකයි ඇහෙන දේ හදලා තියෙන්නේ අනර නාම රූප දෙකෙන් කනයි ශබ්දයයි රූපය සෝත ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ඒ නාම රූප දෙක යෙදිලා වැය වෙලා Tamanට ඇහෙනවා එතකොට ඇහෙන දේ ගනුදෙනු කරන්නේ විඳින්නේ කිව්වහම එයා අර නාම රූප දෙක පරිහරණය කරනවා නාම පුරාණ කර්මයට හටගත්ත විපාක නාම රූප දෙක පරිහරණය කරනවා ඒකේ ඇලෙන්නවත් නැතුව ගෑවෙන්නවත් නැතුව අර සීනිතේකුළු උමෝතර කියන ටිකම පරිහරණය කරනවා ඒකේ ගෑවෙන්නේවත් ඒකේ සංඥාවක්වත් නැතුව වගේ තේක බොන කෙනා ඇත්තටම පින්වතුනි බලන්න ඔබ ශබ්දයක් විඳිනවද ඔබට ඇහෙන දේ විඳිනවද කියලා හොඳට කන් දෙක යොමාගෙන සද්දයක් පැත්තට කන් දෙක යොමාගෙන ඔබ මොකද කරන්න කියලා බලන්න. හොඳට ඒක ඇහෙන්න හදා ගන්නවා. ඒ ඇහෙන එක ඔබ විඳිනව නෙමෙයි. හරි ලස්සන සින්දුවක් කියලා ඔබට ඇහෙන එකට කියනව නෙමෙයිද කියලා බලන්න. එතකොට සුතවත ආර්ය ශා วก යා කරන්නේ මොකක්ද? ස්කන්ධයන්ගේ උදය කියන ධර්මතාවය හරහා ඇහෙනකම ඇති වෙන හැටි බලනවා. කන ශබ්දයට ගැටලා ශබ්දේ කනට ගැටුණා ඊට අනුගතව හිත උපන්නා. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා නාම ධර්ම පහළ වුණා. නාම රූප දෙක නිසා ඇහෙනවා. ඒ ඇහෙන එක මං විඳිනවා නේද? ඒ ඇහෙන දෙයට හිතනවා අන්න වාහනයක් ආවා බල්ලෙක් බුරනවා ළමයාට උන සද්දේ කවුද ආව වගේ කියලා ඇහෙන ඇහෙන එකට හිතලා තියෙනවා පින්වතුනි වෙන යමක් ඇහෙනකොට තමන් අර හිතින් කින් කිරින් කරපු ඇහෙන දේ ඉතුරු නැතුවම නැති වෙන බව පේනවා එයාට අන්න අතන අපි අහපු සද්දේ තියෙනවා ගිහිල්ලා ආය අහන්න පුළුවන් කියලා නිමිති හිටින්නේ නැහැ. එහෙන් බැලුවත් අන්න අතන දැකපු රූපේ තියෙනවා ආය ගිහිල්ලා බලනවා කියලා නිමිති හිටින්නේ නැහැ. දැකපු දේ නිරුද්ධ වෙනවා අහපු දේ නිරුද්ධ වෙනවා. ඒ වගේම විඥානයේ පිහිටන්ඩ කනයි ශබ්දයයි අහුවෙන්නේ නැහැ. යාට රූපේ අහුවෙන්නේ නැහැ. ශබ්ද රූපේ අහුවෙන්නේ නැහැ. ඒ නිසා ශබ්ද රූපේ විඳිනකම ශබ්ද රූපය හඳුනනකම ශබ්ද රූපෙට හිතනකම අහුවෙන්නේ නැහැ. ඒව යෙදිලා වැහෙය වෙලා ඇහෙනවා ඇහෙනවා නාම රූපච්ඡ විඥාන සෝත විඥානය. ඒ සෝත විඥානයේ අද්දකීම තමයි මනෝ විඥානේ මිදලා තියෙන්නේ. එතකොට ඔය විදිහටම තමයි පින්වතුනි මුතේට තියෙන්නේ නාසයට දිවට ශරීරයට තමන්ට ගඳ සුවඳ දැනෙනවා. ලෝකයා ගන්ධ රූපයක් පරිහරණය කරනවා මෙයා මට දැනෙන දේට ගන්ධ සුවඳ කිව්වා ලෝකයා බාහිර රස පරිහරණය කරනවා මෙයා මට දැනෙන දෙයට දිව රසයේ ගැටිලා රසය දිවේ ගැටිලා ඊට අනුගතව හිප්පදිලා මට දැනෙන දෙයට තිත්ත රහයි කිව්වා මට දැනෙන රසයට ලුණු රහයි අඹු රහයි කියලා කිව්වා රස රූපයකට නෙමෙයි Tamanට දැනෙන දැනෙන දේට ලුණු රස, තිත්ත රස, යඹු රස කියලා කිව්වා. මුතේ. ලෝකයා තිත්ත වූ, ඇඹුල් වූ, රස වූ වෙනම රූප දකිනවා. රස රූප බාහිර දකිනවා. මෙයා Tamanට දැනෙන දැනෙන දේට එතකොට Tamanගෙන් තොර තිත්ත රස ලුණු රස කියලා දෙයක් ආය දන්නේ නැහැ. බහැර තිත්ත රස ලුණු රස ඇඹුල් රස පෙන් රස නැහැ. හැබැයි මට දැනෙන දැනෙන දෙයට චිත්ත රස ලුණු රස අඹු රස පෙන් රස කියලා තියෙනවා කියලා දකින්න. ඒ වගේම තමන්ට කයට ගැටෙන ලෝකයා කයට ගැටෙන බාහිර වස්තු පරිහරණය කරනවා ධර්මය දකින්න කෙනා ස්කන්ධයන් විදියේ දකින්න කෙනා තමන්ට දැනෙන දෙයට සීතලයි උස්නේ මෘදුයි රළුයි කියලා නම් කරලා තියෙනවා. මෙන්න මේ වගේ මේ ආර්ය ශ්‍රාංක මාර්ගය කියන්නේ ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට ඉබේම මතුවලා එන භූමියක්. ශේක භූමිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය යම් කෙනෙක් නුවණින් බලනවා නම් පින්වතුනි එයා පංච උපාදාන ස්කන්ධේ දුකයි කියලා පිරිසිඳ දකිනවා. දුක ඇති කරන තණ්හාවක් තියෙනවා ඒක ප්‍රහාණය කරනවා තණ්හා නිරෝධය සාක්ෂාත් කළා දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගන්නවා තණ්හා දුක්ඛ නිරෝධය නිවන සාක්ෂාත් කරගන්නවා මේ එදාට මේ මග වඩල ඉවරයි මෙන්න මේ නුවණ යතහ භූත ඥානය පිරිසිදු දවසට ඒ කියන්නේ මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ බැලීමකින් තොරව ඒ නුවණ තමන්ගේ ජීවිතේ පිහිටි එකක් අද නැති නිසානේ අපි බලන්නේ නැති නිසානේ ගන්න උනේ බලනකොට බලනකොට ඒක හුරු කරනකොට හුරු කරනකොට හුරු වෙනවා මේ හේතු ටික නිසා ඵලයක් හටගන්නවා ඵලයේ එකයි අපි ගනුදෙනු කරන්නේ හේතු ටික නැති වෙනකොට ඵලයේ නැති වෙනවා කියලා ස්කන්ධයේ උදේවැය දන්නා නුවණ ජීවිතයේ වෙච්ච දවසට කටයුත්ත ඉවරයි මාර්ගයේ වඩලා ඉවරයි. එතකොට දුක පිළිසින් දකින්න සමුදය දුරු වෙනවා නිරෝධය සාක්ෂාත් කරලා මඟ වඩලා ඉවරයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික හිස්සුන් තල්කඳක් වගේ කරන පංච උපාදානස්කන්ධ කියන සිද්ධියක් එයාගේ ලෝකේ නැහැ. නොදන්නා පලාතක රටක තේකක් හදලවත් නැති හදන්න දන්නේවත් නැති කෙනෙක්. නොදන්නා ගමකට පලාතකට ගියාම තේකක් දුන්නාම තේක බිව්වා හරිශෝක් තේක කිව්වා අපහු වෙනවා. එච්චරයි. එයාගේ මනස වෙන මුකුත් නිමිති නැහැනේ. තේක හදන හේතු ටික යෙදිච්ච ටික පේන්නේ නැහැ. තේකට උඩිනු සීනිතේකල නැහැ. ආන් ඒ වගේ රහතන් වහන්සේගේ මනස මේ දර්ශනය වඩනකොට වඩනකොට රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය පරිහරණය කළ යම්තා හුරුවක් තියෙනම් ඒ හුරු ටිකක් ගෙවෙනවා අලුතෙන් හුරු ටිකකුත් නැහැ මේ ස්කන්ධයන්ගේ උදේ වේ දන්නා නුවණ කියන එක පිළිట్లా ජීවිතේ වෙලා තියෙනවා. අන්න ඒබඳු කෙනා බලන්ඩ හේතු ටිකක් නිසා ඵලයක් හැදෙනකොට දැන් මේ ඵලයේ තුල ජාතිය පිළිබඳ ජරාව පිළිබඳ මරණය පිළිබඳව ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස පිළිබඳව පවතින සංස්කාර රැස්කරනද ක්‍රමයක් නැහැ රැස් වෙන්නේ ඒ ඒ දැ එහෙම ඒ විදිහට සංස්කාරයන්ගේ ඇලෙන්නේ නැහැ. ඒව රැස් කරන්නේ නැහැ. ඒ හින්දා ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන ප්‍රපාතයට ගැටෙන්න විදිහක් නැහැ. ඒ නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් මිදෙනවා. මොකද ඒ ජාති ජරා මරණය පිළිබඳව පවතින සංස්කාරයන්ගේ ඇලෙන්න සංස්කාරයන් රැස් කරන්න ක්‍රමයක් නැහැ. ওই සංස්කාරයන්ගේ ඇලෙන්නේ සංස්කාරයන් රස කරන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා ටික හම්බ වෙන කෙනෙකුට. මොකද කර්ම රැස් වෙන්නේ හැම වෙලෙම. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ බලාගෙන රූපාරම්මණංව, සද්ධාරම්මණංව, ගන්ධාරම්මණංව, රසාරම්මණංව, පොට්ටබ්බාරම්මණංව, ධම්මාරම්මණංව, යම් යම් වාපනාරම්භ. කර්මසිතක් විස්තර වෙන්නේ එහෙමයි. ඔය එකක්වත් හම්බ වෙන්නේ නැති හින්දා කර්ම නැහැ. සංස්කාර රැස් කරන්න බෑ. ඇලෙන්නේ නැහැ. ඒ හින්දා මිදෙනවා. ඒ නිසා මෙන්න මේ ජාති ජරා මරණ ප්‍රපාතයන්ගෙන් මිදීම සඳහා පෙන්වපු මේ ධර්මය හොඳට අහලා ඉගෙනගෙන ජරා මරණ නැමැති ප්‍රපාතයෙන් මිදීම සඳහා හැම දිනම උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ දේශනාව හේතු පුනස්සියම වේවා කියලා හැම දිනාටම ආශිර්වාදනය කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණ අපි මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකීරක්ෂා දිස්ත්‍රාන්ත අධිග්‍රහීතු ශාසන මාම්පිෂ්ඨකාරක සීල දෙවියෝද ඒ වගේම මේ විහාරස්ථානයන්ට අධිග්‍රහීතු ශාසන මාම්පිෂ්ඨකාරක සීල දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ජීවිතය වඩා වර්ධනය කරගනිමින් දිව්‍යත් පතන බෝධියෙන් උතුම් වෙන සෙනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින්වත් සියලු දෙනා කෙරෙහි රටවැසි ලෝවැසියන් කෙරෙහි නිබඳව නිරතුරු ලබා දෙත්වා කියන අදසින් දිව්‍යයන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝධයන්තු සම්පදං අද ධර්ම දේශනාව සඳහා බොහෝම සත්භාවයෙන් දැතිබර දායකත්වයක් සපයනවා මාළබේ පදිංචි සීඑස් ලොකුගේ ඒ මෙතිණිය ඇතුලේ පවුලේ සහෝදර සහෝදරයන් සියලු දෙනාම මේ ඉමක් කොනක් පරක් පෙරක් නැති දුක් සහගත සසරේ නියත දුවන සැරිසරන අහිංසක ලෝකයට ඒ සංසාර දුකින් ඈතර වීම සඳහා පවතින උතුම් සත්‍ය ධර්මයේ පණිවිඩය ඒ ලෝකයට ලබා දීම සඳහා බොහෝ කරුණාවෙන් සත්පුරුෂ භාවයෙන් මේ දේශනාව සඳහා මේ මේ දායකත්වයේ සැපුවා ACS ලොකුගේ මහත්මිය ඇතුළේ පෞලේ සියලු දෙනා සහෝදර සහෝදරයන් ඒ සත්‍යාව තුළින් ජනිත වෙච්ච කුසලයන් අනුමෝදන් කිරීමට සහ ඒ වගේම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන කලන අදහස් ටික පුතේ පින්වත්තුන්ගේ තියෙනවා. මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වීම තුලින් ජනිත වෙච්ච කුසලයන් අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙනවා ඒ ලොකුගේ මහත්මියගේ නැසී ගිය ආදරණීය පියාණන් වන සිරිසෙන ලොකුගේ පියාණන්ටත් ඒ වගේම කුසුමාද සිල්වා ආදරණීය මෑණියන්ටත් මේ තුලින් ජනිත වෙච්ච කුසල් අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙනවා ඒ CS ලොකුගේ නැතිනියගේ නැතිමිය සහ ඒ පවුලේ සියලු දෙනා විසින් සිදු කළා මේ කුසල ධර්ම ඵලයෙන් ඒ දෙපළගේ මියගිය මෑණියන් පියාණන් ඇතුළු වර්ග પરම්පරාගත සියලුම ඥාතින්ටද මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ඒ අය දුකක සිටින දුකින් අත මිදී සපවත් භාවයකටපත් වෙන මුතුන් වෙන සංසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම මේ සත්පුරුෂ ක්‍රියාවට සහ සම්බන්ධ වීමේ කුසලය නිසා ACS ලොකුගේ මැතිණියටත් ඒ පවුලේ සහෝදර සහෝදර ඥාති හිතයිසින් සීල දනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරසිය සම්පත්‍ය සැලසෙත්වා ඒ වගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙන් සිතන්න වැඩවදාලා වූ ඒ જાතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැති සදාකලික සැප ඇති ශාන්ත සුකුතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට ඉතින්වත් ලොකුගේ මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් හේතු පුනිෂ්කම වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි